ශිෂ්‍යත්ව පන්තියකට ගියා ඉංග්‍රීසි පන්තියකට ගියා තව අපේ පන්ති පාර ගෘහසමියගේ මේ පන්තිවලට ගියා මම යන්න නම් බලාපොරොත්තු වෙන්නේ ධර්මරාජයට අනාගත බලාපොරොත්තු වෙනවා විද්‍යාඥයෙක් වෙන්න